නිර්වාණ සාන්තිය පිණිසම හේතු වේවා සද්ධාවන්ත පින්වත්නි ඕමාන් විහාරස්ථානයේ දැනට දවස් කිහිපයකට පෙර ආරම්භ කරපු ඒ ධර්ම දේශනා හා භාවනාවේ පින්කම් මාලාවේ අදත් එක් දිනයක් වෙලා තියෙනවා. මේ පින්වතුන්ට මේ වන විට පැහැදිලි කරලා දුන්නා අපි සතිපට්ඨාන භාවනාවක් වඩාගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දිනු කරගන්නේ කොහොමද කියලා. එතෙන්දී ඊයේ දවස වෙනකොට පැහැදිලි කිරීමක් කරා ආස්වාස සහ පාස්වාස වාතය ගැන සතියෙන් අවධානයෙන් ඉඳීමෙන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපිට මේ සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණයෙන් දියුණු කර ගැනීමේ ක්‍රමයක්. ඒ සම්පූර්ණයෙන් කියන්නේ මේ ඒකේ වෙන ඒවා ගාව ගන්න නැතුව වෙන කිසිම දෙයක් ගාව ගන්න නැතුව මේ හුස්ම ගැන අවධානයේ ඉඳලා සමාධි ශික්ෂාවත් සමාධි ශික්ෂාව කියන එකේ තේරුම සත්‍යයක් ළඟ තියෙන වායාම සති සමාධි කියන මේ අංග තුන ආරෂ්ඨක මාර්ගයේ තියෙන වායාම සති සමාධි කියන අංග තුනම සම්මා කරගන්නා ඊළඟට ඒ භාවනාව යටතේම දිට්ඨි සංකප්ප කියන අංග දෙකත් සම්මා කරගන්නවා මේක කොටස් දෙකක් දැන් න්‍යායාත්මක වන හිනම් පැහැදිලි කිරීමක් වශයෙන් සුතමේ ඥානයක් ඒගොල්ලන්ට ඇති කර ගැනීමක් වශයෙන් සුතමේ ඥානය කියන්නේ අහලා දැන ගැනීමක් වශයෙන් මම ඊයේ වෙනකොට පැහැදිලි කරලා දුන්නා මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා හුස්ම ගැන අවධානයෙන් ඉඳීමේ බුදුහාමුදුරෝ සලකන්න කියන කාරණා හතක්. දීර්ඝ හුස්ම, කෙටි හුස්ම, සබ්බකාය පටිසංවේදී, පස්සම්යන් කාය සංකාරා. දැන් මේවා හරියටම මෙන්න මේකයි කියලා හඳුන ගන්න අවශ්‍යමයි කියලා හිතන් දෙපා දැනට මම දැන් පැහැදිලි කිරීමක් කරගෙන ගියා. තව මේ මේ සම්බන්ධව පත්‍රිකාවකුත් දුන්නා මේවා හඳුන ගන්න ලක්ෂණ දැනගන්න. දැන් ඒක හරියට හඳුනගන්නේ තම තමන් මේ භාවනාව කරලාමයි. දැන් ඊයේත් මතක් කරා එකම මේක එක ප්‍රධාන සංදියක් තියෙනවා කියලා වැදගත් වෙනවා. ඒ වැදගත් තැන තමයි පස්සම්බයං කාය සංකාරං කියන තැන. මේකෙන් බුදුහාමුදුරුව අදහස් කරලා තියෙන ස්වરૂපයට අපි භාවනාව දිනු කරගන්න ඕන පළවෙනි අදීර වශයෙන්. වෙන දේවල් මේ භාවනාවේදී අවශ්‍ය නැහැ. දැන් ඔයගොල්ලෝ භාවනා කරලා දිනු වෙලා ඉස්සරහට දිනු කරගන්නවා නම් කුමන ඉලක්කයකටද දිනු කරගන්න ඕනේ මේ පස්සම්මයන් කාය සංකාරයන් කියන தත්ත්වය හඳුනා ගන්න. හා ලබා ගන්න. එතකොට පස්සම්මයන් කාය සංකාරයන් කියන தත්ත්වය කුමක්ද කියලා ඉගෙන ගන්න වෙනවා ඉස්සෙල්ලා. ඉගෙන ගත්තට බෑ ඉගෙන ගන්න අනුමානයි. දැන් මම කියා දෙන එකෙන් ඉගෙන ගන්න. ඊයේ පැහැදිලි කරා ඒකේ ලක්ෂණ ටික. නමුත් මේක පත්‍යක් වෙන්න ඕනේ ඔයගොල්ලෝ භාවනා පුහුණු වෙලා. දැන් ආධුනික අය ඉන්නවා මෙතන ඒ කියන්නේ ළඟදී මෑතකදී මේ භාවනාවට හුරු වෙච්ච අය. ඒගොල්ලෝ ආධුනිකයෝ. ගාහකල් මේ භාවනාව කරපු අය ඉන්නවා. ඒ අය ආධුනික නෙවෙයි. තේරුණා නේද? දැන් ඒ අයට සමහර විට මේ පස්සම්බයන් කාය සංකාරයන් කියන එක දැනටම තමගේ භාවනාවෙන් ඇවිදින. ඒ ආවට ඒගොල්ලෝ දන්නේ මේ කියන තැන. ඒගොල්ලෝ මෙහා යන්නේ මේ භාවනාව තව නිවන් දැක්කේ නෑ නේද? අහවලාට වෙච්ච දේ උනේ නෑ. නමුත් එහෙම එකක් නෑ මේක. තේරුණානේ බුදුහාමුදුරන්ට වෙච්ච දේ වෙන්න ඕනේ. බුදුහාමුදුරෝ කියන දේ වෙන්න ඕනේ. ඒතර පස්සම්බයන් කාය සංකාරණ කියන්නේ බුදුහාමුදුරෝ මොන වගේ දෙයකටද? අන්න ඒක තමයි ඉලක්ක වෙන්න ඕනේ. දැන් ඒ සඳහා මම ඊයේ උදාහරණ ටිකක් දුන්නා. නමුත් එතනින් එහා ටිකක් අද විස්තර කරලා දෙනවා මුලින්. ඒ විස්තර කරලා දෙන්නේ පටලව ගන්න නෙමෙයි. ආධුනිකයා දැනගන්න ඕනේ පළවෙනි අංගය අපි මේ පස්සම්මයන් කාය සංකාරයන් කියන ස්වરૂපයේට භාවනාව ගෙන යන්න. එතනින් එතෙන්ට ගිහිල්ලා පුරුදු කරගත්ත කෙනා ඊගාව කොටසට භාවනාව වෙනස් වෙන්න ඕනේ. දැන් එතකොට හුඟක් අය කියයි දැන් ඊයේ හාමුදුරුවෝ මේක කිව්වා අද දවසේ වෙනකොට කොහොමද අපි මේක හදාගන්නේ? දැන් ඒකක් නෙමෙයි මේ කියන්නේ. ඔයගොල්ලෝ මහන්සි වෙන්න, හදාගෙන යන්න. නමුත් දැන් ඉදිරියේදී එතකොට කොහෙටද යන්නේ කියලා දන්නේ නැහැ මේක පස්සම්යන් කාය සංකාරම් කියන එක ඔයගොල්ලන්ගේ දියුණු වෙන්න පුළුවන් ලබන හති වෙනකොට එක්කෙනෙකුට. තමන් කරන පුහුණුව අනුව. ලබන මාසෙ වෙන්න පුළුවන්. තේරුණා නේද? ලබන අවුරුද්ද වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ දැනගෙන ලබන අවුරුද්දේ වුණත් ඊගාට මම කරන්න ඕනේ මොකද්ද කියලා. නැත්නම් වෙන අය කියන ඒවට අහු වෙන්න ඕනේ මේ භාවනාව. තේරුණා නේද? ඒක නිසා දැන් අපි දැන් මෙතනදි සාකච්ඡා කරනවා ඊගා කොටස. ආධුනිකයා කලබල වෙන්න එපා. මේ ගුණය කියන කෙනා මෙතෙන්දී මේ කියන මම වෙනස් කරන්න කියන ස්වરૂපය හඳුනගෙන වෙනස් කරා කියලා ගැටලුවකුත් නැහැ. තේරුණා නේද? ඒ නමුත් අපි දෙගොල්ලන්ටම ප්‍රයෝජනවත් වෙන්න මේ කොටස සම්පූර්ණ කතා කරලා දැනුමක් අරන් දෙනවා. දැන් මේ දැනුම ලබා දෙනකොට මෙතන පස්සම්බයන් කාය සංකාරයන් කියන තැන මේ සංදිය සමාධි ශික්ෂාව නැත්නම් සමාධි ශික්ෂාව ඉවර වෙන සංදිය. මේ භාවනා ක්‍රමයේ. තේරුණා නේද? එතනින් එහා තියෙන ශික්ෂාව වෙන ශික්ෂාව. දැන් එහෙනම් මොකක්ද ඉතුරු වෙන ශික්ෂාව වෙන්නේ? සීල සමාධි ප්‍රඥා තමයි බුදුහාමුදුරන්ගේ ආර්ය මාර්ගය. දැන් සමාධි ශික්ෂාව ඔතෙන්දී ඉවරයි කියන්නේ. ඉවරයි කියන්නේ මේක. ලැබිලා එයා සම්පූර්ණ වුණා නෙමෙයි. සමාධි ශික්ෂාව කියන එක ඒගොල්ලන්ට එතකොට නිශ්චිතව තියෙනවා. මේක හදා ගන්න ඕන, මෙඩිකල් ගන්න ඕන. ඒක වෙනම කතාවක්. නමුත් එතනින් එහා සමාධි ශික්ෂාවට නෙමෙයි යා මහන්සි වෙන්න ඕනේ. ප්‍රඥා ශික්ෂාව. එන්නේ එකයි ඉගෙන ගන්න ඕනේ. තවදුරටත් සමාධි ශික්ෂාවට මහන්සි වුණාට වැඩක් නැහැ. කාලය අහක ගිය එක තේරුමක් නැති වැඩක් නෙවෙයි. ඒතර ධර්ම මාර්ගයේ සම්පූර්ණ එයා ඉගෙනගෙන නැහැ. ක්‍රියාත්මක කරලත් නැතු වෙනවා. දැන් මෙතනින් එහාට තියෙන ප්‍රඥා ශික්ෂාවේදී සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පැහැදිලි කිරීම ඔයගොල්ලන්ට ඔය දීලා තියෙන කොලේ තියෙනවා බලන්න වාක්‍ය 6කින්. ඔච්චරයි ප්‍රඥා ශික්ෂාව විපස්සනා භාවනාවට බුදුහාමුදුරුවෝ දීලා තියෙන වචන ටික. ඔන්න ඒ වචන වාක්‍ය 6 හරියට දැනගත්තොත් විපස්සනා භාවනාව දැනගත්ත වෙනවා. ඒක ගමනක් කියව ගන්නකො හිත. Yeah. පාළියෙන් තියෙන්නේ කොහොමද? ඉති අධ්‍යත්තං වා කාය කායන පස්සී විහෙරති බහිද්ධා වා කාය කායන පස්සී විහෙරති අධ්‍යත්ත බහිද්ධා වා කාය කායන පස්සී විහෙරති. ඔන්න එක පෙළක්. ඊට පස්සේ ඊට යටින් තියෙනවා සමුදය ධම්මාන කායස්මින් විහෙරති වය ධම්මාන පස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මාන පස්සීවා කායස්මින් එතකොට දැන් ඔන්න ඔය හය ආකාරයේ විතරයි විපස්සනා භාවනාවට අයිති සතිපට්ඨාන සූත්‍රයේ ඕනම කායනුපස්සනාව. තවත් මම කියන්නම් ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරපු සතිය මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ කායනුපස්සනාවට අයිති භාවනා ක්‍රම 14යි. 14ක් කියනවා. ඒ 14ම ඒ 14ේම විපස්සනා කියන භාවනා කොටස ඔන්නේ කොට සමානයි. ඔක්කොදෙම සමානයි. තේරුණාද? එහෙනම් විපස්සනා භාවනා වෙන වෙන ඒවා නැහැ. ඔය තියෙන විපස්සනා භාවනාවේ බුදුහාමුදුරන්ගේ පෙළගැස්. මෙන්න මේ දේ කවුරු හරි කරනවාද මේකට අනුවද මොනවා හරි ධර්මයක් වැඩෙනවාද ඒක විපස්සනාවයි. ඒක තමයි ඉගෙන ගන්න ඕන වෙන්නේ. දැන් ඕගොල්ලන්ට ඉගෙන ගන්න මේ සුතමේ ඥානයක් ලබා දෙන්නේ මේකට භාවනා මේ පැත්තට යන්නේ අර පස්සම්බයන් කාය සංකාරාන් කියන தത്വයට භාවනාව හුරුවමක් විතරයි. තේරුණා නේද? කවදාවත් වෙන ක්‍රමයකට යන්න බෑ. හිතලා යන්න බෑ. තර්ක කරලා යන්න බෑ. යන්න තියෙන්නේ පුහුණුවකින් විතරයි. දැන් පුහුණුව කරන්නේ නැතුව මේ අධ්‍යත්ත බහිද්ද කියන මේ ධර්ම කාරණා එක්ක කිසිම සම්බන්ධයක් ලැබෙන්නේ නැහැ. නැත්නම් ඔයගොල්ලන්ට කවමදාවත් මේ කියන අධ්‍යත්ත බහිද්ද කියන වචන වලට ගැළපෙන ධර්මයක් නීවරණයටපත් වෙනකන් ඉන්නේ නැහැ. එහෙනම් තව රහසක් අහු වෙනවා. පස්සම්මයන් කාය සංකාරම් කියනකොට ඒ தත්ත්වය හරියට රඟපාන්න නැතුව කවුරු හරි ගත්තොත් එයාට මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට නීවරණයටපත් වෙච්ච මොහොත. රඟපාලා ගත්තොත් වෙන්නේ මට මුණා කියලා කියන්න පුළුවන් කාට හරි. ඒක තමයි මේ තියෙන්නේ කියන්න පුළුවන්. ඒක තමන් හදාගත් එකක් තේරෙනවා නේද? ඒවා හරියන්නේ සැබෑවට පස්සම්මයන් කාය සංකාරාන් කියන தത്വයට අපි භාවනාව සකස් කරගත්තොත් එතන නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වුණොත් විතරක් අපිට ඉති අධ්‍යත්තංවා කියන විදිහට බහිද්ධාවා කියන විදිහට විපස්සනාවට යන්න හැකියාව තියෙනවා. තේරුණානේ? අනික් වෙලාවක ඒකට ගියොත් ඒක වෙන්නේ නැහැ භාවනාව. අර මුල් කරපු භාවනාවක් නැති වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ අතෙන්ට ගිහිල්ලා මේකට හැරෙන්න. දැන් අහගෙන ඉන්න ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. නමුත් ඕකට යන්නේ කවදද කියන එක ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ යන්නේ හෙට වෙන්න පුළුවන්. හෙට වෙනනම් ඔයගොල්ලෝ හරියට මේ දේ පුහුණු කරන්න ඕනේ. අද දවසේ පුරුදු කරනවා එහෙම ඉස්සරහට යන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ ගෙදෙද්දී පුහුණුව වලට ගත කරන කාලය අනුව මේක ඉස්සරහට යන්න පුළුවන්. අපි දැන් තවදුරටත් සාකච්ඡා කරනවා හෙට දවසේ සාකච්ඡා කරනවා සෙනසුරාදා දවස් සම්පූර්ණ මේ සඳහා අපි යොදලා තියෙනවා ගුරල් දවස. එතකොට මේ වගේ තැනකදී මේ කර්ම සම්බන්ධව තව තවත් ඔයගොල්ලන්ට ඇහිලා මේක කරලා අධ්‍යක්ීම් එක තවදුරටත් සාකච්ඡා කරලා මේ දවස් හතර ඇතුළත 14ක් තියෙනවනේ. ඒ හතර ඇතුළත ඔයගොල්ලෝ පුළුවන් තරම් මහන්සි ගන්න ඕනේ මේ කියන කාරණා ටික ග්‍රහණය කරගන්න. තේරුණානේ? එතකොට අපිට තනියෙන් කරගෙන යන්න පුළුවන්. නැත්නම් වෙන කාගෙම ඇහුවොත් මේක නෙමෙයි ඔයගොල්ලන්ට කියන්නේ. ඒගොල්ලන්ගේ දෙයක් කියන්නේ. එතකොට මේ ක්‍රමයක් එක්ක පැටලි සහගත වෙනවා. ඒගොල්ලෝ සමහර විට කියන්නේ මේ සතිපට්ඨානයේ වෙන භාවනාවක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නේ ඒක මේකට අදාළද ඒකට අදාළද කියලා. කියන කෙනා සමහර විට දන්නේ නැතුව ඇති මේකට අදාළද ඒකට අදාළද කියලා. එහෙම වුණොත් ඔයගොල්ලෝ පැටලෙනවා. තේරුණා නේද? එන්නේ එක හක් කරගන්නයි දැන් උච්චක අපි හුඟක් දැනගන්න වෙන්නේ. දැන් මෙතන මෙන්න මෙහෙම දෙයක් මේ භාවනාවේදී ඊගාට මේ ඉති අධ්‍යක්ෂං වා කාය කායනුපස්සී කියන්නේ මෙන්න මෙහෙම තැනක් මේ මේ ධර්මයේ ඔයගොල්ලෝ පොත්වලින් දැකලා තියෙන අර්ථය ඒ අර්ථයට අනුව හිතුවොත් හුඟක් තැන්වල අපි නොමග යනවාමයි. දැන් පොත්වල තියෙන්නේ අධ්‍යත්ත කියන එක මම කියනවා මගේ කියන එකට අධ්‍යත්ත කියලා කියනවා. බහිද්ද කියන්නේ මගේ නෙමෙයි අනුන්ගේ. දැන් උදාහරණයක් විදිහට මගේ කියන ගත්තොත් මට තේ මං කියන කෙනා අධ්‍යත්තයි කියලා සාමාන්‍ය විදිහට කියනවා බහිද්ද කියන්නේ අනු. තේරුණා නේද? මේ බහිද්ද කියන එක අධ්‍යත්ත මම කියන එක ඔය එහෙම හිතුවට කමක් නැහැ. බහිද්ද කියන්නේ අනුන් කියන එක නට වැරදි. එතන අපිට පැටලෙන තැන. තේරුණා නේද? දැන් මෙන්න මේ වගේ දෙයක් මෙතන මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. දැන් ඔයගොල්ලෝ මේ වන විට, ඒ කියන්නේ අපි මේ මේ වන විට කියන්නේ අර ආනාපාන සතිය ගැන අවධානයෙන් ඉඳලා භාවනාව දියුණු කරගෙන හුස්ම පස්සම්බයන් කාය සංකාරා. ඒ කියන්නේ මම ඊයේ මතක් කරා මොකක්ද මේකේ තේරුම? ආස්වාසයයි පාස්වාසයයි වෙන් කරලා හඳුනගන්න බැරි වගේ තත්යකට අපේ මේ භාවනාව තැන්පත් වෙනවා. ඒ කියන්නේ ආස්වාසය නැති වෙන්නේ නැහැ, පාස්වාසය දැනෙන්නේ නැති වෙන්නේ නැහැ. දැනෙනවා දෙකම. ඔව් ඒ දෙකේ වෙනසක් Tamanට හොයන්න බෑ. ඉස්සර නම් මේක ආස්වාසියමයි පාස්වාසිය නෙවෙයි කියලා හිතන්න පුළුවන්. වෙන් කරන්න පුළුවන්. පස්සම්බයන් කායක සංකාරම් වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි වෙන් කරන්න බෑ. මේක ඉබේ එන්නත් පුළුවන්. හිතන්න එපා ගොඩාක් කල් භාවනා කරලම නෙමෙයි මේක එන්නේ. තේරුණා නේද? ඔයගොල්ලෝ එක දවසක් භාවනා කරලත් එන්න පුළුවන් හැමෝටම. නමුත් ඒක හඳුනා ගැනීමේ දක්ෂතාවය කී දෙනෙකුට තියනවද කියන එක ගැටලුව. මොකද දන්නේ නැති හින්දා එක අනික අපි හොයන දේ වෙන එකක් හින්දා තව එකක්. තේරෙනවනේ මේ භාවනාවෙන් අපි හොයන්නේ බුදුහාමුදුරන්ට ඕන එකක් නෙමෙයි කවුරු හරි කියපු විකාරයක්. එතකොට මේ විකාරේ නෙමෙයි නම් මේක මේක වටිනාකමක් අපිට නෑ. ඒක හින්දා හැමෝටම මේ හොඳින් භාවනා කරන ඕන වෙලාවක මේ ගුණෙ ඉන්න පුළුවන්. කියනවා නේද අපි දක්ෂ නම් මේ ගුණයේ වටින දෙයක් කියලා හඳුනගන්න අන්න එතන ඉඳලා ඒ ගුණයේ ඉන්න පුළුවන්. ඒ ගුණය තමන්ගේ දෙයක් බවට හැරෙනවා ඊට පස්සේ. අපි දක්ෂුනේ නැත්නම් මේ ගුණය හඳුනගන්න ඒ ගුණය පහු කරගෙන වෙන දෙයකට අපි මාරු වෙලා යනවා. තේරෙනව නේද? වෙන දෙයක් හොයන එකකට භාවනාව යෙදෙනවා. අන්න ඒක නිසා මේකේ දක්ෂයා දිනනවා මිස අදක්ෂයා දිනන්නේ නැහැ. දක්ෂයා කියන්නේ බුදුහාමුදුරගේ හරි පණිවිඩය දන්නේ කෙනෙක්. අදක් එයා කියන්නේ විභාගාතේ භාවනා කරන කෙනෙක්. තේරෙනවනේ. බුදුහාමුදුරෝ කියපු දේ තේරුම් ගත්තේ කෙනා දක්ෂයා. අදක්ෂයා තමන්ගේ මොනවා හරි හොය හොයා කරන භාවනාවක් නැත්නම් කවුරු හරි කියපු එකක් හොයන කෙනා අදක්ෂයා. ඉතින් ඒ වගේ தත්ත්වයක් තියෙන හින්දා මේ தත්ත්වය ඔයගොල්ලෝ භාවනා කරලම හඳුනගන්න මම මේ එක එක විදිහට කියන්නේ ඔයගොල්ලන්ට වරදින්න නෙමෙයි මේක ඉක්මනින් ගන්න පුළුවන් දෙයක් නිසා මේ තේරුණා නේද හඳුනගත්තොත් ජය නැත්නම් පරාජය බුදුහාමරගේ ධර්මයේ මෙහෙම න්‍යායක් තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරන මේ නිවන උනත් මෙන්න මේකම විස්තර කරලා දීලා තියෙනවා නිවන කියන ධන චතුරාර්ය සත්‍යයක් හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි ඒ කියන්නේ හඳුනගත්ත කෙනාටයි නිවන සැප. හඳුනගත්තේ නැති කෙනාට දුක. දැන් ඔයගොල්ලන්ට බුදුහාමුදුරන්ගේ නිවන දුකයි. මොකද හේතුව? හඳුනගත්තේ නැහැ. ඔයගොල්ලෝ ළඟ බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන නැද්ද? තියෙනවා. ඒක හඳුනගන්න අපිට බෑ. මොකද අපි හොයන නිවන වෙන්නේ. තේරෙනවනේ ඒක හින්දා හඳුනාගත්තොත් සැපයි මේක නැත්නම් දුකයි මේ ධර්මී හැටි හින්දා දැන් මේ කියන්නේ නිවන නෙමෙයි මේ පස්සම්බයන් කාය සංකාරම් කියන්නේ සමාධිය. සමාධිමය සිතේ තැම්පත් බව. ඒකටත් තියෙන අර මූල ධර්මයමයි. හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි. හඳුනාගත්තේ නැත්නම් මේ සමාධිය හොයන්න පුළුවන් ජීවිත කාලය උදුලන්න. නමුත් ඒ ඒ කියන එකම පහු කර කර යනවා. හැමදාම පහු කරනවා. පහු කරනකොට හිතෙන්නේ ඒක හඳුනගන්න බෑ. හරියට මැණික් ගල හඳුනන්නේ නැති කෙනා ගල් කැටා උස්සනවා වගේ. මැණික් ගලක් එයා දානවා වෙන ගොඩකට. දාන්නේ එයා හඳුනන්නේ මැණික් ගල. එයා දන්නේ ගල් කැටි විතරයි. එතන මැණික් ගල ගල් කැටියක්. අපි දන්නේ මේ භාවනාවේ ඇස් පියාගෙන ඉන්න විතරයි. ඉතින් මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ගේ මැණික් ගලත් ওই ආශ්‍රය අපි අරහා යනවා. තේරුණා නේද? අපි දන්නේ නැති හින්දා ඒක මැණික් ගලක් නෙමෙයි ඒක තව විකාරයක්. ඒ වගේ තමයි මේක යන්නේ. ඒක හින්දා මෙතන ඔයගොල්ලෝ දැනුවත් වුණොත් අල්ලගන්න ලේසි හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි මේකමයි භාවනාවේ මූලධර්ම තේරුණානේ ඒක නිසා හැම වෙලෙම මොකද්ද අපි කරන්නේ කියලා ඉගෙන ගත යුතුමයි. මේක නැතුව ඔයගොල්ලන්ට අහම්බෙන් ලැබෙන වාසනාවක් නෙවෙයි මේ භාවනාව. ඔයගොල්ලෝ කරේ පමණින් භාවනාවේ දියුණුවක් එන්නේ කරේ පමණින් භාවනාවේ දියුණුවක් එන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේකට කාරණා දෙකක් සම්පූර්ණ වෙනවා. සත්‍ය ඥාන තියෙන්න ඕන සුත්ත ඥාන. සත්‍ය කියන්නේ බුදුහාමුදුරගේ පණිවිඩය ග්‍රහණය වෙලා තියෙන්න ඕනේ. කෘත්‍ය කියන්නේ බුදුහාමුදුරෝ දීප ශික්ෂාව පුරුදු කරන්න ඕනේ. මේ දෙක එකතු වුණාම කෘතඥානයක් ලැබෙනවා. සමාධියත් එහෙමයි ප්‍රඥාවත් එහෙමයි. නමුත් ඕව නැහැ සීලියට. ඕව නැහැ ආමිසයට. සත්‍ය ඥානෙකුත් නැහැ, කුත්ති ඥානෙකුත් නැහැ ඕන එකක් නැහැ. එහෙම නේද? සමාධියට සත්‍ය ඥානයක් තියෙන්න ඕනේ, කුත්ති ඥානයක් තියෙන්න ඕනේ, පෘ탁 වෙන්නේ එතකොට. පෘ탁 උනේ නැත්නම් හඳුනා ගන්න බෑ. ඉතින් ඔන්නෝම ධර්මයකට යන්නේ අපි බලමු මම මේ මෙහෙමම කියන්නේ ඔයගොල්ලන්ට මේකට ගන්න උත්සාහය හරියටම ගන්න මහා ලොකු වීරියක් කරන්න එපා. ඒගොල්ලෝ ජීවත් වෙනවා වගේ වීරියක් මේකට කරන්න ගියොත් මහා මාරුවක වැටෙන්නේ. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ සල්ලි හම්බ කරන වීරිය වගේ එකක් නෙමෙයි. තේරුණා නේද? පොහොසත්කම හදා ගන්නවා වගේ එකක් නෙමෙයි. උපාධියක් ගන්නවා වගේ එකක් නෙමෙයි. પરම්පරාවක් හදනවා වගේ එකක් නෙමෙයි. නම්බුනාමයක් ගන්නවා වගේ එකකුත් නෙමෙයි. ඔය එකක්වත් සතර සම්මා ප්‍රධාන වීර්යය නෑ. නමුත් අපි හිතාගෙන ඉන්නේ අපි මෙච්චර කල් නුගත් වුණා මෙගින් හොඳ වීර්යයක් තිබුණා. ඒ වීර්යයෙන් චතුරාර්ය සත්‍යයක් තීරේ. කවදාවත් නෙමෙයි. තේරුණා නේද? ඒව වැඩක්. මේ සතරම ප්‍රධාන වීර්යය තියෙන මෙන්න මේ සම්මා වායාමයේ තුලයි. මේක වෙනම වීර්යය. ඒ වීර්යයෙන් තමයි අර භාවනාව තිබෙන්නේ. අපි ඒවත් තව කතා කරලා පෙන්නන්න. දැනට අදහස තියාගන්න. දැන් එතකොට මොකද්ද මේ අධ්‍යක්ත ඉති බුදුහාමුදුරු දේශනා කරන විපස්සනාව කියන්නේ මෙන්න මේකයි කියන. ඉති අධ්‍යත්තං වා කාය කායන පස්සේ විහෙර. එකක් ඒ ගුණය තියෙන්න ඕනේ විපස්සනා භාවනාවේ. දෙවෙනි එක බහිද්ධාවා කාය කායන පස්සී විය. දැන් ওই ගුණ දෙක එකට આવොත් ඔයගොල්ලෝ දැන් ඉන්නේ හුස්ම ගැන අවධානය. තේරුණා නේද? ආස්වාසිය තේරණ එක තේරෙන්නේ කාටද? දැන් මම ආස්වාස පාස්වාස භාවනාව නැත්නම් හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා. මගේ හුස්ම තේරෙන්නේ මටද ඔයගොල්ලන්ට? මම නම් මට තේරෙනවා. ඔයගොල්ලෝ භාවනා කරනම ඔයගොල්ලෝ. තේරෙනවද? අන්න ආස්වාසයේ තේරෙන එක ඔයගොල්ලන්ට තේරෙන වෙලාවේ ඒක අධ්‍යත්ත. තේරෙනවද? ඉති අධ්‍යත්තං වා කාය කායන පස්සේ කියන්නේ තේරෙන වෙලාවක් තියෙද ඔයගොල්ලන්ට? ඒ ඒ තේරෙන්නේ Tamanටයි. Tamanට තේරෙන්නේ කද්ද? තේරුණානේ? එතකොට දැන් ආස්වාසිය තේරෙනකොට ඔයගොල්ලන්ට පාස්වාසියක් තේරෙනවද මේ මොහොතේ? ඈ? අන්න පාස්වාසිය එනනම් බහිද්ද. තේරුණානේ? ආස්වාසිය තේරෙනකොට ආස්වාසිය අධ්‍යත්තයි එතකොට පාස් පාසයට මොකද උනේ? බහිද්දයි. ඕක අනුන්ගේ කියලා දාලා ළමයාගේ කියලා දාලා හරියන්නේ නැහැ. තේරෙනවනේ? දැන් ඕගොල්ලන්ට තියෙන්නේ Tamanට දැන් බහිද්දේක තෝරන්න හොයන්න එපා. බුදුහාමුදුරන්ට ඕනේ බහිද්දේක හොයන එක තමයි. දැන් ඔයගොල්ලන්ට හොයන්න තියෙන්නේ එකයි. ආස්වාසය තේරෙන වෙලාවේ ඒක ගැන අවධානයෙන් ඉන්න. එතකොට ඉති අධ්‍යත්තන් වා කායේ කායන පස්සී විහෙරති. කියන ගුණය ඔයගොල්ලෝ අර තියෙනවා. ටිකක් වෙලා යනකොට ආස්වාදේ මොකද වෙන්නේ? තේරෙන්නේ නැතු වෙනවා. එතකොට මොකද මොන ගුණයටද ඔයගොල්ලෝ වැටෙන්නේ? ඉති නෑ බහිත් නෑ දෙවෙනි එක. බහිද්දාව කායේ කායන් පස්සේ ඉන්නේ. හැබැයි බහිද්දාව උනේ කොයිකටද? ඉස්සර තේරුනේ අධ්‍යක් මේ ආස්වාදකයි. තව ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ආයෙ තේරෙනවා පාස්වාසය. එතකොට මොකද වෙන්නේ? අධ්‍යස්ත වෙනවා පාස්වාසය. තේරෙන වෙලාවේ ආයෙත් තව ටිකක් වෙලා යනකොට ආ බහිද්දේක හොයන්න ඕනද එහෙනම් අපි? නෑ අපි හොයන්නේ දැනෙන අධ්‍යස්ත. Tamanට දැනෙන එක අධ්‍යස්ත. දැනෙන්නේ නැති එක බහිද්ද. දැනෙන්නේ නැති එක හොයන්නේ. තේරුණා නේද? ඔන්න ඕක බුදුහාමුදුරුවෝ පෙන්වනවා. හැබැයි බුදුහාමුදුරුවෝ මේක පෙන්නකොට ඔයගොල්ලෝ භාවනාවෙන් හුස්ම ගැන විතරක් එල්ලිලා ඉන්න එක දැන් නැවතෙන්න ඕනේ. මේකයි විශේෂ ස්වභාවය. ඒ පස්සම්යෙන් කාය සංකාරම් කියන කප්පේදී ඒ කියන්නේ ආස්වාද පාස්වාසේ වෙන් කරන්න බැරි තත්ත්වයේදී ඔයගොල්ලෝ මෙන්න මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න වෙනවා. එතකන් මේ හුස්ම ගැන අවධානයෙන් හිතීක නතර කරන්න ඕනේ වහාම. තේරුණා නේද? එන හුස්ම ගැන අවධානය නතර කරනවා. නතර කරලා නිකන් ඉන්නවා. ගරු හුස්ම හොයන්නේ මේක ආස්වාසේ ස්පර්ශ වෙලීම හොයන්නේ නෑ හැබැයි ඒක හොයන්නේ නැතුව දැන් බුදුහාමුදුරන්ට ඕමනාව තිබුණේ මේ කයේ නේද හුස්ම ස්පර්ශ වෙන්නේ එතකොට දැන් මෙච්චර කල් මේ දක්වා භාවනාව දිනු කරා නම් යා මේ කයේ ස්පර්ශ වෙන පොඩි ප්‍රමාණයක කාය විඥාණයට අහු වෙන පොඩි ප්‍රමාණයක ප්‍රබල සතියක් නැත්නම් සතිය බල ගන්නවන්න ගැන්නුවා බුදුහාමුදුරුව මේ වෙනකොට. ඒ පාඩම බුදුහාමුදුරුව අවසාන කරුවා. තේරුණාද? අවසාන කරේ මොකද්ද? මේ කයේ එක තැනක කයේ දැන් ස්පර්ශය ආස්වාසේ ස්පර්ශ වෙන තැන සතිය හොඳට තීව්‍ර කරලා ඒ තැන බලන්න පුරුදු කරලා ගන්නලා ඉවරයි. කයේ වෙන දේවල් ගැන අවධානය තිබ්බේ නැහැ දැන්. ඔයගොල්ලෝ පුරුදුුනේ නැත්නම් උතෙන්ට යන්න බෑ. හද ඇහෙනේව ගණන් ගත්තා නම් උතෙන්ට යන්නත් බෑ. මතක් වෙනේව ගණන් ගත්තා නම් ප්‍රතිචාර දක්වනවා උතෙන්ට යන්න බෑ. දැන් උතෙන්ට ගියා කියන්නේ. දැන් බුදුහාමුදුරුව මතක් කරලා මුළු කයතම අර අවධානය යොදන්න පුරුදු කරනවා. දැන් ඔයගොල්ලන්ට මෙන පුහුණුවකට දැන් ගෙනියන්න හදන්නේ. ඔයගොල්ලෝ කරන්න ඕනේ හුස්ම ගැන අවධානය අත්හරිනවා. මුළු ශරීරයට අවධානය තියාගන්න. තේරුණා නේද? තියාගන්නකොට ශරීරයෙන් අහුවෙනවා අර ආස්වාස පාස්වාසයේ වගේ එකක් නෙවෙයි. මෙහෙම අවධානයෙන් හිටියම ටිකක් එකපාරට එකපාරටම අහු වෙනවා කියන එක නෙවෙයි. ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ. ටික ටික බලන්න ඕනේ. ටික ටික අවධානයෙන් ඉන්න ඕනේ. එතකොට අහු වෙනවා උණුසුම් ගති. කය. එක එක තැන. මේ කය කියන්නේ මේ මුළු ශරීරය. කකුල් අතපය ඔළුව Tamanට අයිති ඕනේ. එතකොට උණුසුම දැනෙනවා, සීතල දැනෙනවා පිටක් ආයතන. මස් නටනවා වගේ දැනෙනවා, දඟලනවා වගේ දැනෙනවා, කූඹි කනවා වගේ දැනෙනවා. තේරුණානේ? විදුලි කොටනවා වගේ දැනෙනවා, මස් පිටු දඟලනවා වගේ දැනෙනවා. ඒ වගේ විවිධ තමන්ගේ ශරීරය අනුව විවිධ දැනීම් වලට සතියට විවිධ දැනීම් සතියට අහු වෙන්න පුළුවන්. හැබැයි අහු වෙන්නේ කොහොම වුණොත්? අර පස්සම්බයන් කාය සංකාරයන් කියන தത്വයට සතිය එක තැනකට එල්ල කරලා බල ගන්නන්න පුරුදු වෙච්ච කෙනාට විතරයි. දැන් ඔයගොල්ලන්ට ඒව දැනෙන්නේ. තේරෙනවද? දැන් එහෙම දියුණු සතියක් නෑ. ඒවා දැනෙනව නම් දැනෙන්නේ ප්‍රබල වෙච්ච සතියකට විතරයි. ඒ ප්‍රබල කරගන්නේ කොහොමද කියලයි අර ආස්වාක පාස්වාසය හරහා බුදුහාමුදුරු කියන්නේ. තේරෙනව නේද? එතකොට ඒ ගැන්නිල්ලෙන් ඒක ප්‍රබල කරගෙන තමයි මෙතෙන්ට හැරෙන්න ඕනේ. කය ගැන අවධානයෙන් ඉන්න. කය ගැන අවධානයෙන් ඉන්නකොට අර වගේ දේවල් දෙනවා. උණුසුම සීතල මාස් නටනවා තද වෙනවා ගලා යනවා වගේ ඒවා වැగిරෙනවා වගේ ශරීරයක ඒවා දඟලනවා වගේ කොහොම මොන හරි දැනිය. ආන්න ඒවා ගැන අවධානය යොමු. උදාහරණයක් ගමු. යමෙකුට එහෙම කය ගැන අවධානයෙන් ඉන්නකොට මේ වැලමිටේ රස්නියක් දැනෙනවා. එයාට තේරෙනවා දැන් මේ භාවනා දැන් හුස්ම ගැන අවධානයෙන් ඉන්න මහන්සි වෙන්නේ නැහනේ. එයා මොකද මුළු කයෙම අවධානයෙන් ඉඳ බලනවා. හිත තැම්පත් වෙලා තියෙන හින්දා දුවන්නේ නැහැ ඉතර වගේ. මේ වගේ තැනකට හරියට ගියා නම් අන වෙනේව මතක් වුණා කියලා හිත දුවන්නේ නැහැ. වෙනේව කල්පනා වුණා කියලා හිත දුවන්නේ නැහැ. සද්ද ඇහුණා කියලා හිත දුවන්නේ නැහැ. අපිට තියෙනවා සතිය ඕන තැනකට යොදන්න පුළුවන් ශක්තියක්. තේරුණානේ? ඒ ශක්තිය නැත්නම් අපි අතෙන්ට ගිහිනේ හරියට. පස්සම්බයන් කාය සංකාරම් වෙලා නෑ එච්චරයි වෙන්නේ. ආයෙත් කොළ මුල භාවනා කරලා ඒක හදාගන්න. ඒක හදාගෙන දැන් මෙතෙන්ට යන්න. යනකොට වැලමිටේ රස්නයක් දැනෙනවා දකුණුවත්. එතකොට මේ දැනෙන එක සතියෙන් සතියටයි දැනෙන්නේ. ඔයගොල්ලෝ හිතනවා නෙමෙයි කල්පනා කරනවා නෙමෙයි. සතියට දැනෙනවා වැලමිටේ රස්නයක් කියලා. දැන් එන්නේ එකටයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඉති අධ්‍යත්තන්වා කායේ කායන පස්සීමේ තේරෙනවනේ මේ වැලමිටේ ඒ වේ මොහොතේ දැනෙන්නේ වැලමිටේ රස්නියක් ගතියන්න ඒ දැනුම ගැන අවධානයෙන් ඉන්න ඒක තමයි අධ්‍යත්තං වා කායිකායනුපස්සී විහෙරති ටිකක් වෙලා අවධානයේ ඉන්නකොට ඕක දැනෙන්නේ දැනෙන්නේ නැති වෙයි. මොකද්ද දැනෙන්නේ නැත්තේ? වැලමිටේ රස්න ගතිය. එතකොට මොකද වෙන්නේ? ඒ දැනෙන්නේ නැති එක බහිද්ද. ඒක අනුන්ගේ නෙමෙයි බහිද්ද. තමන්ගේ නෙමෙයි එච්චරයි. දැන් තමන්ගේ නොවේ කියලා අනුන්ට බවරන්න එපා. ඒක තමන්ගේ නෙවෙයි. වැරමිතේ රස්නේ දැනෙන එක තමන්ගේ. දැනෙන්නේ නැති වෙලාවේ තමන්ගේ නෙවෙයි. බහිද්ද. එතකොට මෙතන වචන දෙක අධ්‍යාත්ත කියන්නේ තමන්ගේ, බහිද්ද කියන්නේ තමන්ගේ නෙවෙයි. දැනෙන එක තමන්ගේ, දැනෙන්නේ නැති විට තමන්ගේ නෙවෙයි. එහෙනම් මම හැදෙන්නේ කොහොම තමයි. දැන් තමන් හැදෙන්නේ. උජ්ජලය හැදෙන විදිහයි මේ තියෙන්නේ. තේරුණානේ මම වුණා රස්නේ තව ටිකක් යනකොට එතන දැනෙන ජීවිතල මම වෙනවා සීතල ඊගාවට තේරුණානේ කොහොමම මේකේ විකෘති වෙවි ඒකට ඉතින් තියුණු විදිහට ඔයගොල්ලෝ මේ භාවනාව බුදුහාමුදුරුවෝ කියන විදිහට තේරුම් අරගෙන බහුලීගත වෙන්න දැන් මේක තමයි ඉති අධ්‍යත්තංවා කාය කායනුපස්සී විහෙරති කියන්නේ බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති කියන්නේ ඒ දැනිච්ච එක දැනෙන්නේ නැතුව ගියාම බහිද්දයි. දැනෙන වෙත අධ්‍යත්තයි. හැබැයි ඊගාපදේට ඊට වැඩිය ගැඹුරුයි. තවත් එයා භවනා කරොත් මේම කයෙන් දැනෙන දේ මෙන්න මේ ගුණයකට එනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙතන. මොකද්ද ගුණය? අධ්‍යත්ත බහිද්දාවා කාය කායන පස්සේ වේ. ඒ කියන්නේ මොකක්ද? මුලින් ශනිකෝ දැනෙනවා ප්‍රශ්නය. ඒ මොහොතේම දැනෙන්නේ නැතුවත් යනවා. ඒ සතිය ප්‍රකට වුණාම වුණ ගියා. ඒ මොහොතේ දැනෙච්ච එක ඒ මොහොතේම දැනෙන්නේ නැතු යන. ඕකට කියන්නේ අධ්‍යස්ත බහිද්ද. එක මොහොතෙන් දැනෙච්ච එක ඒ මොහොතේ ඇතුළතම නොදැනීම ගන්නවා. එහෙම වෙන්නේ හුඟක් කල් භාවනා කරපුවා. තේරුණා නේද? දැන් එතෙන්ට යනකම් යන්න කියනවා. මේ භාවනාව දියුණු කරගන්න කියනවා. ඒගොල්ලන්ට හිතලා යන්න බෑ. මම මේ කිව්වේ සනිකෝ යන්න පුළුවන් ගමනක් නෙවෙයි පුහුණුවෙන් යා යුතුයි. නමුත් පුහුණුවෙන් යන්න කලින් එයි එහෙම එහෙම කිව්වේ වෙන ඒවා කරන්න වෙනක් නෑ. මේකටයි යන්න ඕනේ. මේකයි කරෙන්න ඕනේ. දැන් මම හිතන්නේ ටිකක් දුරට තේරෙන්නේ නැති මේ විපස්සනාවකට හැරෙන්නේ කොහොමද? වෙන මොකවා කියෝලවත් මන්ත්‍ර ජප කරුලවත් විතර කරලා මෙතෙන්ට හරියන්නේ නෑ. ඒක බුදුහාමුදුරන්ගේ දෙයක් නෙවෙයි. තේරුණානේ? අපි නම් පංචස්කන්ධය නිට්ටයයි දුකයි අනාත්මයි කියලා කියවුණා. මෙනෙහි කරනවා. ඌ අවුරුදු 100ක් කරන්න. වන් ලෝකේ හොයන්න ඔය 100 අවුරුදු 50ක් කරපු මිනිහෙකුට මොකක්ද උනේ කියලා මොකවන්නේ. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් නෙමෙයි. මේ කවුද හදපු එකක් හරි අපිට වැරදිච්ච එකක් හරි. තේරුණා නේද? මේ මම මෙහෙම කියන්නේ ඇයි ඔයගොල්ලෝ ඕකට අහු වෙන්න එපා කියන්නේ. මෙන්න මෙතෙන්ට යන්න මේ ගැන අවධානය යොමු මේක තනිකර සුද්ධ විපස්සනා. ඒක අපිට ප්‍රතිපත්තානේ ඔයගොල්ලන්ටත් තේරෙයි. ඔයගොල්ලෝ කරලා බලන්න මම කියන දේ නෙවෙයි නම් මටම කියන්න ආයි. එහෙම නේද? වෙන කාටවත් කියන්න එපා. කිව්වට පස්සේ ඔකට උත්තරේ හම්බෙන්නේ ඔයගොල්ලෝ ඔළුවෙන් අනි මේ කකුල් දෙකේ නේ ඔළුවෙන් හිටගන්න උත්තරයක් හම්බෙන්නේ. ඒක හින්දා මටම කියන්න මම කියන්න කරපු වැරද්ද ඔයගොල්ලෝ. දැන් මේක මෙහෙම නොවුනේ ඇයි කියන එක ඔයගොල්ලෝ කරපු වැරද්ද මම කියා දෙන්නම්. ඒකෙන් හින්දා මේක හරියට අහගෙන දැනගෙන කරන් යන්න. මෙතනයි පහක තියෙන්නේ. මෙතනමයි විපස්සනාව තියෙන්නේ. ඊටහා පද තුන වෙනම එකක්. මම දැන් මේකට ඔය කයෙන් දැනෙන එක ගැන ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව පුහුණුවක් දෙනවා මුලින්ම. ඒක දීලා ඊගාට භවනා කරන්න දෙනවා. හැබැයි අය මුලින්ම කය ගැන අවධානයෙන් ඉන්න එපා. ආධුනිකයා ඉන්න ඕනේ කොහෙද? හුස්ම ගැන හොදන්න. තේරුණා නේද? මම මේ ඇයි අද එහෙනම් මේ ආධුනිකයෙ ඉන්නදී මෙහෙම කිව්වේ. සමහරු මෙතන ඉන්නවා. තේරුණා නේද? සමහරු කාලයක් භාවනා කරලා තනියෙන් හුස්ම ගැන අවධානයෙන් කාලයක් භාවනා කරා නම් ඉබේම ඔය මං කියන ಗುಣ දැනෙච්චයි නැද්ද? මාස් නටනවා වගේ දැනෙච්චයි නැද්ද? තේරුණා නේද? සීතල වගේ දැනෙච්චයි නැද්ද? ඉන්නවා. ඒ අය එතකොට හුස්ම ගැන අවධානය යොමු කරන්න ඒගොල්ලෝ ලේසියෙන් යන්න අර දැනික් එක ගැන අවධානය එහෙම අවධානයෙන් ඉඳලා ඒවා දැනුනේ නැත්නම් ආය හුස්ම ගැන අවධානයට යන්න. දැන් මේ දෙක මාරු වෙන්න ඕනේ. එකේ ඉන්න එපා. හුස්මේ විතරක් ඉන්න බෑ. මුළු කයම අල්ල ගන්න ඕනේ. එතකොටයි කායන පස්සනාව වෙන්නේ. තේරුණා නේද? දැන් හුස්ම කියන එක පාරුවක් බුදුහාමුදුරන්ට. ඒක භවනාවට ඕනෙත් නෑ. බැරි තැනකදී විතරයි ගන්න. තේරුණා නේද? දැන් කයයි ඕනේ. කයේ දැනෙන අවධානය. දැන් කයේ දැනෙන අවධානය ගැන ඔයගොල්ලන්ට කෙටියෙන් ඉලීතියෙන් හඳුනා ගන්න විදිහක් මම කියනවා. හැමදෙනාම මෙන්න මේ ප්‍රමේය අනුගමනය කරන්න මේක බලන්න මේකෙන් මේ මේ කය ගැන අවධානයෙන් ඉන්නවා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට අනුමානයක් හදාගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට විනාඩි 3ක් විතර විනාඩි 5ක් විතර ඉඳ ගන්න වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් විදිහකට දැන් වාඩි වෙනවා. ඥාන පහක් විතර. ඉතින් ඉඳන් මේ මම මේ පෙන්නනෝ වගේ මේ අත් දෙක මෙහෙම කියන්නේ. ඒ උඩින් නෙමෙයි. ඔයගොල්ලෝ ඔඩොක්කේ තියන්න ඕනේ. මම මේ පෙන්නන්න උත්සාහ කරන්නේ. මෙහෙම ඇඟිලි අස්සට මෙහෙම දාලා තද කරගන්න මේ අල්ලවල් දුක. තේරුණානේ? මෙහෙම තද කරගන්න. තද කරගෙන මෙහෙම මේක උත්තරගෙන ඉන්න බෑ අත් දෙක. සාමාන්‍යයෙන් තමන්ගේ ඇඟේ ඔඩොක්කුවේ හරි කොහේ හරි සද වෙලා තියෙන විදිහට සාමාන්‍ය විදිහට තියාගන්න. එතන වෙනද වගේම ඇස් පියාගෙන වෙන අලුත් භාවනාවක් කරන්න දෙන්නේ. මේ භාවනාව මෙච්චරයි. ඔයගොල්ලන්ගේ මේ අල්ල ගැන අවධානය අල්ලට යොදන්න. දැන් ඔයගොල්ලන්ට මේ පුහුණුව එන්න ඕනේ. මම කිව්වා ඉස්සර සක්මන් කරනකොට අවධානය තියෙන්න ඕනේ කොහෙද? ඔව්. වම් කකුල පොළවේ වදිනකොට වම් කකුලේ යටිපතුල. දකුණු කකුල පොළවේ වදිනකොට ඔව්. දැන් හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට කොහොමද? ආස්වාසයේ ගන්නකොට ආස්වාසයේ ස්පර්ශ වෙන තැනකයි අවධානය. ආස්වාසයේ ස්පර්ශ වෙන තැනකයි අවධානය. දැන් ඔය ඔක්කොම හක් කරලා අලුත් එකක්. ඇස් දෙක පියාගත්තා, අල්ලවල් දෙක තද කරගත්තා, මේ එක අල්ලකට අවධානය තියාගෙන මේ අල්ලට මොනවද දැනෙන්නේ කියලා ඒ දැනෙන එක ගැන 100න් ඉදීමයි අවධානය. ඇස් දෙක පියාගෙන ඉන්න විනාඩි 3ක්. මෙහෙම අතට පොඩ්ඩක් පද කරගෙන ඉන්න බුරුල් බුරුල් දිවුන දැනෙන්නේ නැහැ මොකද? හොඳයි දැන් අත්හරින්න. ඔයගොල්ලන්ට මොනවද දැනුනේ? යාළුවන්ට. ඔව්. මේ මෙහෙමයි ධර්ම වචනේ පහ. දැනුනේ හැබැයි දැනුනේ කියන්නේ. ඔන්න එකක් තමයි මොකක් හරි උණුසුමක් දැනෙච්ච එක ඒක දැනෙන්න පුළුවන්. වෙන ආ ගෑස්මක් වගේ. ඒ කියන්නේ නාඩි ස්පන්දේ වගේ එකක්. ඒක දැනෙන්න පුළුවන්. ඒක දැනෙන්න පුළුවන්. වෙන වේග වේගෙන් වෙනවා අඩු වෙනවා ඒකත් දැනෙන්න පුළුවන්. ඒකත් ගැටලුවක් නෑ. වෙන කව මොනවද? අතේ තියෙනවා මේ තෙරපි මොකගේ තද වෙනවා වගේ දැනෙනවා. මිහිරි ඕකේ අනිත් පැත්තෙත් එන්න පුළුවන්. සලකයට තද වෙලා තියෙනවා වගේ දැනෙන්න පුළුවන්. මෙලකය වෙලාවට ලිහිල් වෙලා යනවා වගේ දැනෙනවා. ඒවා එක එක වුණා නේද? ඔක්කොටම මේක වෙන්න ඕන කියන එක නැහැ. එක එක කෙනාට මොනවා හරි ලක්ෂණ ටිකක් අවුනා නේද? ඔන්න ඔය විදිහට කයේ මොනවා හරි අහු වුණොත් ඔන්න බුදුහාමුදුරන්ට විපස්සනාවට මූලය. ඒකට කමන්නේ නෑ. මේවා ඕනේ. පැහැල්ලුවක් වෙන්න පුළුවන්. ඒ වෙන්නුනා කියන්නේ පැහැල්ලුවක් වෙන එක. අමුතු දෙයක් නෙවෙයි. තේරුණා නේද? බර ගතියක් තිබිලා සැහැල්ලු වුණොත් ඇඟෙන් වෙනුණා වගේ කියලා තමයි අපි හිතන්නේ. ඒක සැහැල්ලුවා. දැන් ওই ටික ඔහොම දැනුණා නම් ඒ දැනිච්ච එක දැන් බලන්න කම්පනයක් වගේ දැනෙනවා. ඒක හැමෝටම දැනෙන්නේ නැති. මේක කවුරුත් දන්නවා ඔය ඕක වෙන්න ඕන නම් හෘද ස්පන්දනය. නාඩිය කියන එක නේද? හරි නාඩිය කියන එක දැනෙනවා. හැබැයි නාඩිය දැනෙන වෙලාවේ අත් ඉති අධ්‍යත්තං වා කායේ කායන පස්ති විහෙත. ඒ ඒක හැමෝම දැනුත් දැනෙනවා. ඒ ඒ විනාඩි 5ක් විතර භාවනා කරනකොට එක මොහොතක දැනෙච්ච මේ කම්පණය ඊගා මොහොත දැනෙනවද? ආනයි ඉස්සෙල්ලා දැනගත් එකට දිනුන වතාව වෙන්නේ මොකද්ද? බහින්න. දැනෙන්නේ නැති දැන බහින්න. දැනෙච්ච දැන අධ්‍යයනය. එහෙනම් ඔයගොල්ලෝ ධර්මයේ එක කිසිම සංගම්බනයක් එපා. මෙන්න මේ ටිකයි බුදුහාමුදුරන්ට ඕනේ. කයේ දැනෙන එක ගැන අවධානයෙන් ඉන්න ඔව් වෙන තැනක දැනෙන එක නොදැනනවා කියන්නේ වෙන තැනක දැනෙයි තමයි. අරක දැනෙන්නේ නැහැ. තේරුණා නේද? නොදැනෙන දැනනවාද දැන් නොදැනනවාද කියලා පරිේෂණයක් බෑ. ඒක නොවෙන්නේ නොවෙන්න තමයි වචන දෙක දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ පරිේෂණයක් බෑ මේක වෙන්නේ මෙහෙමයි. මේ දැනෙන්නේ අහවල්දී මේක අනිත්‍යයි. ඔයගොල්ලන්ගේ වැඩ. එහෙම කරොත් භාවනාවක් නෑ. තේරුණා නේද? විපස්සනාව රඳාවක තියෙන්නේ දැනෙන එක ගැන අවධානයෙන් ඉන්න එච්චරයි. දැනෙන්නේ නැතිකොට බහිද්ද වෙනවා. ඒක තමයි බුදුහාමුදුරේ මේ වචන දෙකෙන් කියන්නේ. දැනෙන වෙලාවේදී අධ්‍යත්තයි. ඒක දැනෙන්නේ නැති විට ආ බහිද්ද උනාද කියලා හෙව්වොත් ඔයගොල්ලන්ගේ පරිේශනයක් නිසා බුදුහාමුදුරන්ට අවශ්‍ය දෙයක් නෙවෙයි. එහෙම නේද? බුදුහාමුදුරේ ඉක්මෝල යනවා. නොදැනෙන එක හොයන්න යන්න එපා. දැනෙන අලුත් දෙයට අවධානය තිබ්බට කමක් නැහැ. දැන් ඔය දුන්නේ කයේ පොඩි වර්ගඵලයක් නෙමේ අල්ල කියන්නේ. දැන් ඔයගොල්ලෝ මේකෙන් මේක දිහන්න බෑ. මේ දුන්නේ මොකටද? ඔයගොල්ලන්ට මේ පාඩම උගන්වන්න සාම්පල් එකක්. තේරුණා නේද? මේ සාම්පල් එක ඔයගොල්ලෝ අතතද කරගෙන හිටියාම මෙහෙම දැනෙන එක හරියි. නමුත් ඔයගොල්ලෝ දස්කල ලෙස බුදුහාමුදුරන්ට ඕන කායන පස්සනාවට යන්න විට වැඩිය දියුණු වෙන්න ඕනේ. තේරුණා නේද? දැන් කොහොමද කායानुපස්සනාවට යන්නේ කියලා ඉංගියක් මේකෙන් ඕගොල්ලන්ට ලැබෙන එක ඇත්ත. දැන් ඔයගොල්ලෝ මේ ඉංගිය හරහා කොහොමද බුදුහාමුදුරන්ට ඕනේ කායानुපස්සනාවට යන්නේ කියලා ඉගෙන ගත්තොත් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. දැන් අපි යන භාවනා ක්‍රමයේදී අර හුස්ම ගැන අවධානයෙන් ඉන්න ටිකක් වෙලා යනකොට ඒක තැම්පත් වෙලා අර හුස්ම ඔයගොල්ලන්ට ආස්වාසයයි පාස්වාසයයි වෙන් කරගන්න බෑ. හිත තැම්පත් වෙනවා. තේරුණා නේද? ඒකේ ටිකක් දුර යනකම් ඉන්නවා. එලක් ඇයට එහෙම යනකොටම ඒ කයේ නටනවා වගේ මොනවා හරි දැනුනොත් හුස්ම යන අවධානය අත්හැරලා ඒ දැනෙන එකට අවධානය කියන්නේ. තේරුණා නේද? එතකොට මේ දැනෙන එකේ අවදා මේ දැනෙන්නේ නැතුව ගියොත් ආයේ එන්න ඕනේ හුස්ම ගැන අවධානය. එතකොට හුඟායි හොඳටම දැනෙනවා නම් මොන මොනවා හරි ධනියද්දී ඔළුවේ කොහේ හරි කමක් ඒ දැනෙනවා නම් කෙලින්ම හුස්ම ගැන අවධානය සම්පූර්ණව කරන්න. අර එක එක තැන දැනෙන ප්‍රකටයේ අවධානය තියාගන්න. අවධානය තියාගන්නකොට ඒක නැති වුණාට කමක් නෑ. නැති වුණොත් මොකද වෙන්නේ? දැන් ධානීෂ සීතල වගේ දැනෙනවා. ඒක ටිකක් වෙලා නැති වෙනවා. ඔළුවේ කඩි කනවා වගේ දැනෙනවා. ආ ඒකේ උදාහරණය. හැබැයි ප්‍රතිචාරද? මලමිණියක් වගේ අවධානය යොමු මලමිනියක් වෙන්නම මලමිනියක් කියන්නේ සිහිය තියෙන මලමිනියක් වෙන්න ඕන. දැන් මලමිනියට පණ આવොත් බුදුහාමුදුරන්ට වැඩක් නෑ. ඔයගොල්ලන්ට පණ එන්නේ නැතුව මේකේ ඉඳක් මේක ඉගෙන ගන්න එකයි භාවනාව. දැන් බුදුහාමුදුරන්ගේ මේ විපස්සනාව කියන එක බොහොම සරලයි. මේ කය ගැන නම් මේ විදිහට හිත තැම්පත් කරගෙන කයෙන් දැනෙන එක ගැන මනමිනියක් වගේ සතියෙන් අවධානය යොමු කරන්න. ඔයගොල්ලන්ට බෑ එහෙම ඉන්න දැනිච්ච එක ගැන අර්ථකථන දෙන්න යනවා. මේ දැනෙන්නේ ඔළුවේ. මේ දැනෙන්නේ දනිස්සයි. ඔයදී ඔළුවයි දණිස්සයි හරිය දාන්න ගන්න නැති කෙනෙක් මෙතන නැහැ. එයාට ඉතින් ඒකෙන් හිමාර වෙනවා. ඊට වැඩි පඬිතා යන්නේ ඒකට. මොකද මේ දැනෙන්නේ රස්නිය. ඕක තේජෝ ධාතු. අන්න එයා සම්පූර්ණ ධර්මයෙන් එහාට යන්න බෑ. එයා ඉවරයි. තේජෝ ධාතුව තේරෙනවද මලමිනියද? බුදුහාමුදුරනේ උපදේශ මොකද්ද? මනමිනියක් වගේ සතිය. මේ දැනෙන්නේ අනිත්‍යයි. අනිත්‍ය දේනවද මනමිනියකට? නෑ. තේරුණා නේද? අභිධර්මයේ ධර්මය මෙතනින් මෙහා අභිධර්මයේට මේ රතු පහට පත්‍රියක් ගහලා තමයි භාවනාව පටන් ගන්නේ. දැන් අභිධර්මය ඉගෙන ගත්තොත් කතිකයක් ගහලා ඉඳ ගන්න ඕනේ. නැත්නම් බුදුහාමුදුරන්ට ඕන දේ වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඕනේ විකාරයක් කියලා භාවනාව නවතින්න. තේරුණාද? මෙතන ඉන්න ඕනේ ධර්මානුකූල විග්‍රහයක් නෙමෙයි. මේක වෙන්න ඕනේ කායයට දැනෙන අර උණුසුම් සීතල වගේ දේවල් විතරයි. තේරුණාද? ඔයගොල්ලන්ට මේ අමු මෝඩයෙකුට තේරෙන දේ දෙන්නේ ආන්නේක ඉන්න ඕනේ. මෝඩයෙක් වගේ ඉන්න. දැන් මේක අමාරුම වැඩේ. ඒගොල්ලෝ කාටවත් ඉන්න බෑ. මම මං කිව්වා මං මං බොරු වෙන්න ගියාත් මටත් ඕකම ඉන්න බෑ. පණ එන හර මල ඉන්නේ. තේරුණා නේද? ඔයගොල්ලෝ දැනගෙන ඉන්න මට මේ පණ ඇවිදින්නේ මේ වැඩේ කරන්න කියලා. මේක නෙමෙයි මං කරන්න ඕනේ. මල මිනිහ වගේ අවධානය. අන්න එහෙම යන්නේක විපස්සනාව. දැන් තේරුණාද? බොහොම සරලයි. හැබැයි මෙතෙන්ට යන්න බෑ. අර මුල් කට්ටි හදන්න. මොකද්ද වෙන්න ඕනේ මෙතෙන්ට යන්න නම්? ඔව් හුස්මගෙන අවධානයේ ඉඳලා සමාධියක් හදලා තියෙනවා. නීවරණ යටපත් වෙන ගතියේ ඉන්න ඕනේ. තේරුණා නේද? නමුත් ඔයගොල්ලන්ට මෙතන ඉන්න අයට ওই ගතිය දැනුත් ඇති. හුඟක් අයට ඇති. ඒ ඇති අය මේකට මාරු කරන්න. නැති අය ආයෙ හුස්ම ගැන අවධානයේ හිතේ. අද නැති අයට හිතේ. මේක අමොත් දෙයක් නෙමෙයි. තේරුණා නේද? එතකොට මේ විපස්සනාව හඳුනගෙන කරන්න ඕන කාලේ ඒක අපිට කියන්න පුළුවන් එකක් නෙමෙයි කරන්න ඕන ගොඩාක්. මේකයි පුහුණුව. හරි දේ දැනගම දැනගෙන කරගෙන යන්නයි තියෙන්නේ. මොක සරල භාවනාවක්. එහෙමනම් අද කාලේ යොදාගෙන අපි <clears throat> දැන් 8යි වෙලාව. අද විනාඩි 30ක් විතර. මේක කරන්න ඕන කැමති තැනක. මෙතන මම දැන් වාඩිලා අමාරු නම් එළියට ගිහින් බෝධිය බෝධින් වහන්සේ ළඟ ඒ වුණත් කමක් නැහැ. කැමති තැනක අර විදියට ඇස් දෙක පියාගෙන මුලින්ම හුස්ම ගැන අවධානය යොමුද ඒ ගැන අර අර ලක්ෂණ આવොත් නැත්නම් හිත තැම්පත් වෙලා ගතිය આવොත් එහෙම හුස්ම ගැන අවධානය අහක් කරලා වුණා කය ගැන අවධානය දෙන්නවා නේද කය ගැන අවධානය විනාඩියක් දෙකක් ඉඳලා මෙලෝ දෙයක් තේරෙන්නේ නැත්නම් ආයෙ හුස්ම ගැන අවධානය යන්න මාරුවෙන් මාරුවට කර කර යන්න විනාඩි 10ක් උපරිමයේ ආධුනිකයා හුස්ම ගැන අවධානය යොමු ඊට පස්සේ නවත්තන්න. නවත්තලා කය ගැන අවධානයට යන්න පුළුවන්ද කියලා බලන්න. ගියාම භාවනාවක් නැහැ මොකක්වත් නැහැ නිකන් ඉඳගෙන ඉන්නවා වගේ තේරෙනවා නම් නැවත කරන්න ඕනේ මොකද්ද? හුස්ම ගැන අවධානය යොමු. මෙහෙම තත්තු මාරුවට කරලා බලන්න. ටිකක් කියලා ඊට පස්සේ අපි කතා කරමු. මම දැන් සාදු පාරේ දීලා පරිදි දැන් අපි කියා දුන්නේ දැන් ඔයගොල්ලන්ට කරන්න මේ වෙලාවේ කරන්න පුළුවන් වුණත් ප්‍රශ්නයක් නැහැ බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ තේරෙන්නේ නැති අපි කුමක්ද කරන්න යන්නේ කියලා 961 ප්‍රජව එක්කවද මේ මේ විසින් මේක හදලා තියෙන පොඩ්ඩක් අයින් කරගන්නවා දැන් ඒක දැන් මේ වෙලාවේ කරන්න ඕනේ කියන එක නෙමෙයි. ඒක තේරුම් ගන්න. මොකද දැන් මම කිව්වේ ඉස්සෙල්ලාම අපි සුදුසු වෙන්න ඕන ඔය කියන මලමිණියක් වගේ කය ගැන අවධානයෙන් ඉන්න තරම් හදාගන්න. එනවානේ සුදුසු වෙන්නේ කොහොමද? ආස්වාස ගැන, ප්‍රාස්වාසය ගැන අවධානයෙන් ඉඳීම තුල. එතකොට මූලිකව ආධුනිකයා ඒකෙම කරන්න ඕනේ. උත්සාහයෙන් බලන්න ඕන නම් ටිකක් වෙලා නවත්තලා කයින් මොනවාරි මේ කියන මොන තේරුම් ගන්න. දැන් ඒක ඉස්සරහ ගත්තට කමන්නේ. තේරුම් නැත්නම් ආධුනිකයා මොකද්ද කරන්න ඕනේ? ආධුනිකයා නෙමෙයි ප්‍රවීණයත් මෙහෙමයි. ප්‍රවීණයට මේකමයි මූල ධර්මය. නැවත හුස්ම ගන්න අවධානය. අද වෙන මොකවත් කරන්නේ දැන් සාමාන්‍යයෙන් කය ගැන අවධානය මොනවා හරි දැනෙච්ච කියන හුස්ම ගැන අවධානය අහස් කරලා කය ගැන දැනෙන උණුසුම් සීතල ඕන එක අවධානයෙන් ඉන්න ඒක නොදෙනී ගියොත් ආය ආස්වාසය ආස්වාසය ගැන අවධානය නෙවෙයි. ඔහොමම මාරු වෙන්නේ දැන් මේ අරමුණු දෙක දෙකක් නෙවෙයි එකක්ම කියලා හිතන්න. ඒ කියන්නේ එහෙම පුළුවන් වෙච්ච දවසක ඔයගොල්ලන්ට කය ගැන අවධානයෙන් ඉන්න එකක් වටිනවා හුස්ම ගැන අවධානයෙන් ඉන්න එකක් වටිනවා. හැබැයි තනිකරම හුස්ම ගැන අවධානයෙන් ඉන්න එක වටින්නේ නැහැ. හේතුව ඒක නොදැනී ගියොත් භාවනාව නැති වෙනවා. තේරුණා නේද? දැන් භාවනාව නැති වෙන්නේ හුස්ම ගැන අවධානයෙන් ඉන්න කෙනා ඒක අත්හරලා කය ගැන අවධානයට පුරුදු වෙලා තිබුණා. ඒක උරුම නැතුණා භාවනාවක් තියෙනවා. මේ වගේ වෙනස් වුණාට කමන්නේ. අහවල් එක කියලා එක එකකම ඉන්න ඕනේ. ඔයගොල්ලන්ටම ප්‍රායෝගිකව තේරෙයි. එහෙම ඉන්න පුරුදු නම් දැන් මම මේකේ න්‍යායාත්මක දේනේ කියා දුන්නේ. දැන් තව දෙයක් කියා දෙනවා මේ එකම. මේ දේ ඔයගොල්ලන්ට ඊට වැඩි වෙනස්ව හිතන්න දෙයක්. කැමතියට කරන්න පුළුවන්. කරන්න කියන්නේ මේ මේ ආනාපාන සති භාවනාව කරගන්න බැරි අයට විතරයි මේක වටින්නේ. දැන් මෙන්න මෙහෙම කාලයක් තිස්සේ අවුරුදු දෙක තුනක් තිස්සේ ඔයගොල්ලෝ මෛත්‍රී භාවනාව සමහර පුරුදු කරලා තියෙනවා. එලක් අය බුදු ගුණ භාවනාව පුරුදු වෙලා තියෙනවා. අසුභ භාවනාව පුරුදු වෙලා තියෙනවා. මරණානුස්සතිය වගේ ඒවා පුරුදු වෙලා තියෙනවා. එහෙනම් එක එක භාවනා එක එකයි කාලයක් තිස්සේ තමන්ගේ දෛනිකව කරගෙන ආපු අය ඉන්නවා. දැන් ඒ අයට ආය ආනාපාන සති කරන්න ඕනේ. හුඟක් කල් පුරුදු කරා නම් මෛත්‍රී භාවනාව හිතන්න. එයා කරන්න ඕනේ වාඩි වෙලා මෛත්‍රී භාවනාව මෙහි කරන්න විනාඩි 10ක් 15ක්. තේරුණා නේද? ඒක අත්හරින්න. ඒ මෙනෙහි කිරීම සම්පූර්ණ අත්හැරලා දාන්න. අත්හැරලා දාලා මුළු කය වෙන අවධානයෙන් ඉන්න ඔය මොහොතේ විතර දැනුනොත් ඒක වෙන අවධානයෙන් ඉන්න. එමණින් ආය ආස්වාද පාස්වාදයක් හොයන්න එපා. ඒ කිව්වේ කාටද එහෙම කරන්න කියලා? ඔව් මොනවා හරි වෙන භාවනා මෙතෙක්කල් ගුරුම් කරාන ඒ ඒ සමත භාවනා මේකට හරවන්න පුළුවන්. මෙන්න හරවන විදිහ කියන්නේ. තේරුණානේ? දැන් මෛත්‍රිය මෙනෙහි කරනවා කියන්නේ සමත භාවනාව. දැන් මේ කය ගැන අවධානයට යන්න හදන්න මොකද සතරාතිපට්ඨානේ එකක් පුරුදු වෙන්න යනවා කයන පස්සනවා. මේක විපස්සනා භාවනාව. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න මෙන්න මේ ක්‍රමයටයි මේ භාවනාව හරව ගන්න කියන්නේ. තේරුණානේ? නමුත් මේක හරවන්න ගියාම ඔය ආස්වාද පාස්වාද වාතයේ මෙනෙහි කරමින් යන කෙනාට කය ගැන අවධානයට ඉක්මනින් හැරෙන්න පුළුවන් උනාට අරයට අමාරුයි. ඒකත් දැනගෙන ඉන්න ඕනේ කරලා තියෙනවා. මොකද අමාරු. මෙතන ඉන්ද්‍රියන් දෙකකින් අරමුණු දෙකේ ඉන්නේ. දැන් හුස්ම තේරෙන්නේ ආස්වාසය තේරෙන්නේ කාය විඥාණයට, කයට. තේරුණානේ නේද? දැන් සක්මන් භාවනාව කරපු කෙනාට සක්මනේදී තේරෙන්නේ මොකද්ද? ඒ කය. ඒ දෙකම විපස්සනා කියන්නේ එකයි. තේරුණා නේද? නමුත් මෛත්‍රී භාවනා කරන කෙනාගේ මෛත්‍රී අරමුණ සියලු සත්‍ය සෝපත් වේවා කියන අරමුණ කොහෙන් හදපිකක්ද? මාස. තේරුණා නේද? මනසෙන් හදපු අරමුණ. දැන් මනසෙන් හදපු අරමුණ භාවනා කරන පුරුදු කෙනා ඉන්ද්‍රිය මාරු කිරීමක් වෙනවා ওই විදිහට ආවොත්. මොන මන මනෝ ඉන්ද්‍රියෙන් කරපු භාවනාව ගේන්න ඕනේ කාය ඉන්ද්‍රියට. ඒක අපහසු වෙයිද? කාය ඉන්ද්‍රියෙන් කරපු භාවනාව මුළු කයට මෙදනවාට වඩා පහසු වෙයිද අපහසු වෙයිද? අපහසු වෙන්න ඕනේ නේද? ආන්නේ අපහසුව තියනවා කියලා දැනගෙනයි අරය කරන්න ඕනේ. තේරුණානේ? දැන් මෛත්‍රී භාවනාව ගොඩක් කල් කරා නම් එයා ආනාපාන ආනාපාන සති භාවනාවක් කරන්න එපා. ඒ කරන්නේ නැතුව ටිකක් වෙලා මෛත්‍රී භාවනාව මෙනෙහි කරලා කය ගැන අවධානයෙන් ඉන්න. එතකොට කයෙන් ওই මං කියන ಗುಣ අහු වෙනවා නම් ඒ ඒක විපස්සනාව. අහු වෙන්නේ නැත්නම් ආයෙ මෛත්‍රියට යන්න. ආයෙ උත්සාහ ගන්න. එතෙන්දී අහුනේ නැත්නම් ආයෙ මෛත්‍රිය කරන්න. ආයෙ උත්සාහ ගන්න. කොහොමද දවස් කීයක් කීපයක් යනකොට කරන්නේ. තේරුණාද? එයාට ලේසි ඒක අහු කරගන්න සතුම්ම් භාවනාව හොඳින් කරන්න. විශේෂයෙන්ම අර මේ මෛත්‍රී වගේ භාවනා පුරුදු කරපු අය සක්මන් භාවනා අලුතෙන් ඉගෙන ගන්න. අලුතෙන් කරන්න. අලුතෙන් කරනකොට කෙලින්ම මේ කියන කය ගැන හඳුනීම වැඩි ඇයි? කායන වස්තනාවට අයිති භාවනාව පුරුදු කරන නිසා. තව දෙයක් තව උපක්‍රමයක් ඒ ඇරෙදී යකි අර මම කියා දුන්නා වගේ ටිකක් වෙලා භාවනා කරලා නිකන් ඉන්න ගම මෙහෙම අත් දෙක තද කරගෙන අර අවධානය යොදාගෙන ඉන්නේ. ඒකේන පුහුණුවක් ලැබෙනවා. එහෙම කරගෙන අර පෙර පුරුදු කරපු සමත භාවනාව කායන පස්සරට හැරෙන්නේ. තේරුණාද දැන් මම කියපු දේ? ඒ වගේ ඒ අය එතකොට මම ඊයේ කිව්වා නේද? අද සමහර විට ආනාපානීය අතහරිය කියලා කට්ටිය. මොනක තමයි මම කියන්නේ. තේරුණා නේද? ඔය අමාරුයි ආනාපානයේ හුස්ම ගැන හොයන්න ඕනේ. ඉතර පුරුදු කරමු භාවනාවක් තියෙනවා ඒක කරන්න. කරලා ඒක නවත්තන්න. මේ විදිහට කය ගැන හොයන්න කියන්නේ. එතකොට මේ කියන එක හරි. තේරුණා නේද? සරලව හිතන්න වෙන උපදෙස් ගන්න යන්න එපා. පොත්වල තියෙන ඒවා විචාර කරන්න යන්න එපා. කරොත් මිනිස්සුන්ලා කියයි නෙවෙයි. තේරුණා නේද? ඒව නෙවෙයි බුදුහාමුදුරන්ට ඕනේ මේ මේ යන සරල ක්‍රමයක් මේකේ තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ කියන්නේ සරල භාවනා ක්‍රම තියෙන තැන. අනික දැන් හොඳට මතක ගියා ගන්න මේ කය ගැන අවධානයෙන් ඉන්න ඕනේ මලමිනියක් වගේමයි. කිසිම ප්‍රතිචාර වෙන්න බෑ. නමුත් එහෙම ඉන්න බෑ අපිට. එහෙම ඉන්න දැක්සේ මෙතන නෑ. තේරුණා නේද? ඒකට පුරුදු වෙන එකමයි භාවනාව. මලමිනියක් වෙන්න කරන දැඟලිල්ලමයි භාවනාව. එහෙනම් අපිට බැරි මනමියක් වගේ ඉන්න ප්‍රතිචාර දක්වනවාමයි. නමුත් උත්සාහයෙන් කාලයක් යනකොට මේ ගතිය අපෙන් පුරන් කරනවා. තේරුණා නේද? එහෙම තුරන් කරගෙන ගියොත් අර බුදුහාමුදුරුව පෙන්වන සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන ගුණයට යනවා. ඉස්සෙල්ලා තිබුණ ගුණය මොකද්ද? අධ්‍යත්තන්වා කායේ කායනුපස්සී විහෙරති. ඒ ගුණය දියුණු ගුණයක් නෙවෙයි. සමත භාවනාවක් විදිහට බැලුවොත් ඊට වැඩිය දියුණු ගුණයක්. නමුත් සමුදේ ධම්මානුපස්සීව කායස්මින් යලති කියන එක ගුණේ ඊට වැඩිය ලොකු. ඒකට යන්නේ අර විදිහට මලමිණියක් වගේ අවධානයක් නැතුව ඉන්න තාක්කල් විතරයි. එනවා දැන් සරලයි කියලා මේ කරන්න තියෙන දේ සංකීර්ණ නෑනේ. බොහොම සරලයි. තේරුණා නේද? ලොකුවට හිතන්න එපා හිතුව තමයි. හිතුවේ හැටි අපි අමුතු දෙයක් කරන්න යනවා. බුදුහාමුදුරන්ට ඕන දෙයින් ගිලිනවා අපි. සතිපට්ඨානෙන් ගිලිනවා. සම්මා සතිය නැතු යනවා. තේරුණා නේද? ඒ කියන්නේ හිතලම මේ බොහොම සරල දෙයක් අපිට කරන්න තියෙන්නේ කොහොම හරි මේ සරල බව ඉගෙන ගන්න ඕනේ කියන එකෙන් තමයි කරගෙන යන්නේ. එතකොට තා මොනවා හරි අද තව විනාඩි කිහිපයක් තුන ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. බුදුහාමුදුර පෙන්නන්නේ දැන් අපි කය ගැන කය ගැන අවධානයෙන් ඉන්න එකේ ස්වභාවයන්නේ විස්තර කරන්න මලමිනියක් වගේ දැන් නෙමෙයි දැන් ඉතල හුස්ම ගැන අවධානයෙන් ඉන්න මලමිනියක් වගේ නෙමෙයි ඇයි ඒක ආස්වාසය මේක පාස්වාසය කියලා දැනෙනවා ඉතින් මලමිනියට තේරෙන්නේ මේක ආස්වාසය මේක පාස්වාසයයි කියලා මේක දිගයි මේක කෙටි මලමිනියට තේරෙන්නේ නැහැ මේ මලමිනියක් වෙන්න කියන්නේ කොයි වෙලේද අර කයෙන් දැනෙන උණුසුම සීතල ඔන්න ඒ වගේ ඒවා දැනෙනවා එතන ඉඳලා මානීයක් වෙන්නේ දැන් ඔන්න උණුසුමක් දැනෙනවා. දැන් මේක ඊයේ දැනිච්ච එකට වැඩිය වැඩි. කියලා හිතුවනම් මලමිණියකට හිතෙන්නේ නැහැ නේද? තේරුණා නේද? නමුත් මෙතන මලමිණිය අමුතුයි. ඊයට උණුසුම දැනෙන්න ඕනේ. අපි විසින් අර්ථකථන දෙන්න බෑ ප්‍රතිචාර දෙන්න බෑ. අන්න ඒක තමයි මලමිණියක් වගේ. නැත්නම් මේ උණුසුම ධාතු. වන්න මලමිණියට පනාවා. තේරුණා නේද? මේක ඊයේ ඊට වැඩිය අද දැනෙනවා අඩුයි. මම මේක පණාවා. අන්නේ වගේ අපෙන් ලැබෙන ප්‍රතිචාර අපි කරන ප්‍රතිචාර නවත්තන එක තමයි මම කියන්නේ. වෙන කිසි දෙයක් නෑ. ඔයගොල්ලන්ට තියෙන්නේ අනුන්ගේ දෙයක් වගේ සතියෙන් මේක සතියෙන් ග්‍රහණය වෙන්න ඕනේ. නැත්නම් නිින්ද ගිහිල්ලා මොකවත් තේරුම් නැත්නම් නිින්ද ගිහිල්ලා නේද? එහෙම වෙන්න බෑ. සිහි හොඳ සිහි කල්පනාවක් ඔතෙන්ද තියෙනවා. ඔය ඔතෙන්ට යන්න බලන්න හොඳ සීකල්පනාවක් තියෙනවා. ඒ සීකල්පනාවෙන් අර දැනෙන එකට ප්‍රතිචාර දක්වන්නේ නැතුව අපි ඉන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම දක්ෂ වුණොත් බුදුහාමුදුරුවෝ පෙන්වන තැනට තමයි කියන්නේ. අන්න බුදුහාමුදුරන්ගේ විපස්සනා මාර්ගයේ ඒකයි. ප්‍රතිචාරයක් යම්කිසි පොඩි දෙයක් හරි දැක්වුවද විපස්සනා වෙනවා. ඒ කියන්නේ අර්ථකථනයක් දුන්නොත් අපි මේක මගේ අහවල්. මේ ඔළුවේ දැනෙන්නේ. මේ මොලේ රිදෙන්නේ. ඔය මොලේ කියන මානීයට දෙන්නේ තේරෙනා නේද? දැන් ඉස්සෙල්ලා මේක අතේ කියලා දැවෙනවා. ඒකත් එතකොට මලමිණියට පොඩ්ඩක් අන්න තියෙනවා. තව ඉහාට ගියාම මොකද වෙන්නේ? මේක අතේද කොහෙද කියලා දන්නේ නැති වුණාම ඔන්න මලමිණිය වෙලා. හැබැයි දැනෙන්නේ නැතු ඉන්නත්. තේරෙනා නේද? අතේද කොහෙද කියලා දන්නේ නැහැ මොකක්ද එකක් දැනෙනවා. අන්න හොඳම මලමිණිය. එතකොට බුදුහාමුදුරුවෝ දෙන්නේ සම්මුතිය ධම්මානුපස්සීවා කියන වරපදයයි. අධ්‍යත්තනෙ. අධ්‍යත්තනකොට මට දැනෙනවා. සමුදය වෙනකොට යමක් හටගත්තා කියලා සතිය දැනගත්තා මම නේ. තේරෙනවද? අන්නේ ඒ தත්ත්වය යන සමුදය වය සමුදේ වය කියන ටික පූර්ණ විපස්සනා. ඔතන ඔන්න ඔය ඔය ටික ප්‍රගුණ වීම විතරයි භාවනාව. ඔතනින් ඉවරයි ඒ විපස්සනා භාවනාව. ඕක තමයි පුරුදු කරන්න තියෙන්නේ. ඒක ඒක ගන්න එක නෙමෙයි විපස්සනාව. ඔය ගුණය අරගෙන ඔයගොල්ලෝ කරන්න කරන්න විපස්සනා භාවනාව. තේරුණානේ නැතුව අනිත්‍ය දුකයි අනාත්මයි කියවුවා කියලා මොකක්වත් එහෙම භාවනාවක් නෙමෙයි. ඕකේ මොකව වෙන්නේ නැහැ කාටවත්. තේරුණානේ? ඒ ඉතින් ඔය දැන් ඔය උදේ හවස මෙහෙ කියන එක ඒ වගේ. තේරුණා නේද? ඒකට හිත දැම්පත් කරගත්තොත් සමාධියකුත් නැහැ. ඒක ඔයගොල්ලන්ට අනිත්‍ය දුකයි මෙනෙහි කරලා ලැබෙන සමාධියයි. අරගොල්ලෝ අරකට මේ දෙවියන්ගේ ගුණ මෙනෙහි කරන සමාධිය දෙකක් නෙවෙයි එකක්. උග අමුතු දෙයක් නෑ. තේරුණා නේද? ඒක ඒ ඒ කියන හැරෙන එක ගත්තොත් ඒකත් බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට සමත සමාධියක් හරියට වැඩුවොත් නිකන් අහගෙන ඉතිව වැඩක් නැහැ. වැඩුවොත් මොකද වෙන්නේ? දේවතානුස්සතිය. ඔයගොල්ලෝ මොනවා හරි දෙයක පංචස්කන්ධයේ වුණත් යමන්නේ ධාතුවල වුණත් යමන්නේ අස්කන්නාස ඉන්ද්‍රියන් වල වුණත් යමන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරොත් මොකද්ද? අරකනම් දේවතානුස්සතිය ඔයගොල්ලෝ කරන එක ධම්මානුස්සතිය. ඔච්චර වෙනස්. දෙකම සමතමහා භාව. හැබැයි භාවනාවක් නැත්තේ නෑ දෙකේම තියෙනවා. ඔයගොල්ලෝ කරන එකේ තියෙනවා අර අර ස්පීකරෙන් ඇහෙන එකේ තියෙනවා. ඒක ඒකට පහත් කරලා මඩ ගහලා ඔයගොල්ලන්ට කරන්න පුළුවන් භාවනාවකුත්. තේරුණානේ? ඒක හින්දා මම අද ඉල්ලීමක් කරන්න ওই කාලයක් ඇහෙනෝනේ දවසට හතරවක් හවක් විතර. ওই කාලේ ඔයගොල්ලන්ගේ ඔෆිස් වල ඉඳලා ඔයගොල්ලෝ දන්නේ භාවනාව කරන්න. ඒගොල්ලෝ කරන භාවනාව ඒගොල්ලෝ කරලා තමයි ඔච්චර වහින් ඉන්නේ. ඒක නන්නේ. ඒගොල්ලෝ කරන භාවනාව 5000 ඉඳලා කරලා තමයි සත්‍යයෙන් ඉන්නේ. ඔයගොල්ලෝ ඒ සත්‍යයෙන් ඉන්න බැහැ තමයි. ඊට වැඩි ඉහළට යන්න ඕන නම් ඒ කාලය අරගෙන ඒ ඔෆිස් එකේ මෙන්න ඉන්නේ. ඒකට අපහාස නොකර ඔයගොල්ලෝ දන්න එක කරන්න. ඒක. එතකොට ගන්න නිකම්ම මේ ඩියුටි කාලයක සේවා කාලයක පැයක් විතර භාවනා කරන්න දෙන්නේ කවුද? ලංකාවේ දෙන්නේ. සේවා ආයතනයේ භාවනා කරන්න කාලයක් දෙනවද? නෑ. එනි මෙහෙ නෙමෙයි. නිකම්ම දීලා නැණේ හොඳයි. දැන් ඔයගොල්ලෝ කියන්න ඕනේ නෑනේ. අපි ආගම දීගන්නවා කියලා කිව්වම ඇතිනේ. ඒගොල්ලෝ හිතන්නේ මේ ඒගොල්ලන්ගේ ආගම දීගන්නවා. තව මේ දිනාවි දෙක තුනක් හරි වැඩි කියලා. ඒ වගේ මේ ධර්මයේ දිනුනේ. භාවනා ආසිද්ධියේ එහෙම කරලා බලන්න. දැන් මම කියා දුන්න ක්‍රමය මොන හරි තව ගැටලුවක් තියෙනවා. මලමිනිය වගේ කියන්නේ ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න එක. තේරුණා නේද? ඒක ඉන්න බෑ. ඒක වරද්ද ගන්න එපා. අනේ මම ප්‍රතිචාර දක්වනවා කියලා පසුතැවෙන්න දෙන්න එපා. අපිට බෑ කියලා ඉන්න උත්සාහය වෙන්න ඕනේ. ඒ පොඩි පොඩි දක්වන ප්‍රතිචාරය ඉන්නෙන් අඩු කරන එක තමයි පුහුණුව. නැතුව මේ මේ පුහුණුව කියන්නේ මේ මේ ගුණේ ගැනීම නෙමෙයි. ඒ ගුණය තුල තියෙන අඩුපාඩු හදන්න කාලයක් කියන්නේ. එතකොට භවනාව දිනුනේ. සමහරවිට භවනා කරනකොට හිතන්නේ කායික වේදනාව දෙවිය දැනෙනකොට. ඔව් එතන නම් ප්‍රශ්න. කායික වේදනාව දැනෙනකොට අර ආනාපාන ගැනවත් අවධානය යොමු බෑනේ. ඒකට ක්‍රම තියෙන දෙකයි අනුගමනය කරන්න ඕගොල්ලන්ට දැන් මේ කියාදී පුදියට. එකක් තමයි දැඩි කායික වේදනාවක් තියෙනවනේ ඊළඟ මාර්ගවල බලන්න. එහෙමත් හරියේ නැත්නම් සක්මන් කරන්න. නැති. තවදුරටත් ඉඳගෙන ඉන්න එපා. සක්මන් කරලා හොම් මාරු කර කර කර කර යනකොට ඉස්සරහදී ওই වේදනාව අඩු වෙලා යනවා. නැතුව වෙන ඒක ඉවසගෙන ඒක අනිත්‍යයි කියලා මෙනෙහි කරලා ඕවා කරොත් මොහොත තාරණය. කවදාම ඔකෙන් ගොඩ යන්නේ නැහැ. මා සද්දෝපපත ඒකත් එහෙම. ඔය බාහිර ශබ්ද කියන එක 아무තු බුදුහාමුදුරුවෝ ඔය 아무තු ධර්මයක් කියා දෙන්නේ. ඔයගොල්ලෝ දන්නේ මෙච්චර කල් කරපු ටිකම කියා දෙන්න කරන්න කියන්නේ. භාවනාවේ. දැන් ඔයගොල්ලන්ට හොඳ රසවත් කතාවක් යාළුවෙක් පාටියක් තියෙනවා නම් ළඟ බල්ල බිරුවක් ගන්නක් තියෙනවා. ඈ? ඉතින් ওই වැඩේම කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. මොකද අර පාටිය රසවත් ඉඳලා මූල සත්‍යයක් ඉවහලට මේක කරගෙන. බුදුහාමුදුරගේ භාවනාව පේන්න බැරි හින්දා ඒක පිළිහිඳ බෑ. ඔච්චරයි ඔන්නේ මුනියක් කරගන්න. පාටි වගේ හොඳයි කියලා හිතන්න. යාළුවෝ එක්ක වගේ කතා කරනකොට හොඳ වගේ හොඳයි කියන්නේ. දරුවෙක් ඉන්නවා වගේ හොඳයි කියලා ගන්න බුදුහාමුදුරන්ගේ ධර්මය. එතකොට ප්‍රශ්න නැහැ. ඔතන මහුව මාරුවක් වෙන්න ඕනේ. නැතු මේ අලුත් දෙයක් පුහුණු වෙන්නේ නැහැ. මෙච්චර කළොත් කියලියෝ තමයි. ඔයගොල්ලන්ට හොඳ දේ ලැබුණම ඔය ඕන කුණු වල අහක. මොන කරදරෙත් අහක. තේරුණා නේද? ඉතින් ඕක ගන්නලු මෙතෙන්දී. බුදුහාමුදුරුවෝ පෙන්නන දේ හොඳ කරගන්න අරවා අහක කියලා. එහෙම නැත්නම් ඒව කරදරමයි. අනේ මේක කරගන්න බෑ මුන් ගෑනවා. නෑ. ඒක තමයි. වෙන විකල්පකින් අහක් කරන්න ක්‍රම නැහැ. ඒ කියන්නේ සද්ද අඩු කරන්න කණේට මූඩි ගැහුවා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඕම කොහොම කරුවා නෙමෙයි අර තැන් වල අඩු කරගත්තේ. ගණන් ගන්න නැති ඉඳලානේ. ඕන දේ ලොකු කරගෙනනේ. ඒකම මෙතන කරන්නේ. වෙන කිසි දෙයක් නෑ. එහෙමනම් දැන් <clears throat> වෙන ගැටලු තිබුණත් අපි බලන්න මේක උත්සාහ ගන්න. දැන් ආයෙ පටලව ගන්න එපා හැමෝම අර කය ගැන එකපාරට යන්න එපා. ඒක තේරුණා ඉතින් මේ ආධුනිකයාට කිව්වේ තව අර මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා පස්සේ කතා කරමු වැඩි ඕනේ දැන් අර කුස තුල දරුවෝ ඉන්න අයට මේවා දැනනවා නම් වැඩි. එහෙනම් පාසකම්බලා මේ කය ගැන අවධානයේ ඉන්නකොට ඒ දැනෙන එක ගැන වැඩියෙන් හිතන්න යන්න එපා. ඒ කියන්නේ වැඩියෙන් හිතන්න එපා කියන්නේ යාද හිතෙන්න පුළුවන් මට මේ ලෙඩක් හැදීගෙන එනවද දන්නේ නැහැ මොනවා හරි වාහනයක් දන්නේ නැහැ කියලා එහෙම හිතන්න එපා. ඒ වගේ වුණොත් මෛත්‍රී භාවනා වගේ එකකට මාරු කරගන්න. තේමානේ දෙ කියන්නේ. ඒ අය මේ ගැටලුවක් කිසිම නැහැ. නමුත් අර වගේ හිතුනොත් තමයි ඒක හොඳ නැහැ. මොකද ඒ ශරීරය තුලින් ඒ මම කිව්වා අර උණුසුම් දීතල මාසනාටන ඒවා ඒගොල්ලන්ට දැනෙනවා වැඩි. දැනෙන්නේ තමන්ගේ කුසෙන්. ඒකයි වැඩි. එතකොට එයාට වැඩියෙන් දැනෙනවා. එයා හිත එතකොට හිතුවත් බැරිලා හරි වැරදි අදහසකින් මට මේක හොඳ නෑ මේ නරකක් වෙන්නේ යන්නේ. මේකක් නෙවෙයි. ඒ වෙන්නේ සතියට අහුවෙන දෙයක් විතරයි. සිදුවීමක් උතර නෑ. දැනුත් තියෙන දෙයක්මයි ඔය දැනෙන්නේ. තේරුණා නේද කවදා හරි දැනෙන්න පටන් ගත්තෝ ඔයගොල්ලන්ට ඔය දැනෙන්නේ මේ වෙලාවේ තියෙන දෙයක්. ඒකින්ද අර අර දරුවෝ ඉන්න අය ටිකක් ඒ කියන්නේ සැලකීමක් වෙන්නේ ඒක සිද්ධියක් නෙමෙයි මොකවා වෙන එකක් නෙමෙයි. දැනුමක් විතරයි. තේරුණා නේද? එහෙම ආයෙත් පොඩ්ඩක් අර සැක බය හිතුණොත් ඇස් දෙක ඇරලා මෛත්‍රී භාවනා හරි බුදුගුණ භාවනාවට ඒ අය මාරු වෙන්න කියලා අර මේ නිකන් මේක උපදෙස් දෙනකොට හැම දෙයකටම ගැළපෙන්න දෙන්න එපා. නේද? දැන් එහෙම දකින්නේ ඉඳලා මම කිව්වේ නැත්තම් කිවෙන කිසි ගැටලුවක් එහෙම නැහැ. ඒ අය නැත්නම් හිතුවොත් අනේ අපිට මේ භාවනා කරලා වෙන වෙන අමාරු හැදෙනවා කියලා බය වුණොත් මේ භාවන බුදුහාමුදුරන්ට ලැජ්ජාවක් නේද? නේද? නෑ එහෙම එකක් වෙන්නේ නෑනේ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.